දැන් මේ තවත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා මා බොහෝ කාලයක සිට භාවනා කරනවා නමුත් එහි ප්‍රතිඵල නොලැබෙන බව මගේ අදහසයි මීට පෙර කාලයේදී සැඟවුණ බුදුමග කලී දකී පොතේ භාවනාවේ විස්තර කළ යම් කරුණු මට අත්දකින්න ලැබුණා නමුත් දැන් භාවනා කළාට කිසිම ප්‍රතිඵලයක් නොමැති බවයි මගේ අදහස භාවනාව පටන්ගෙන පෑ භාගයක් පමණ වන විට මගේ මුළු ශරීරය නැතිසේ මට හැඟෙනවා. වෙනසකට ඇත්තේ පමණයි. ඉතින් අහනවා මේකේ මොකද්ද කියන්නේ මේ භාවනාව වැඩිවීම මොකද්ද මේක උපදේශක් දෙන්න කියලා මේ ඉල්ලීමක් කරන්නේ. දැන් මෙතෙන්දී අපි දැකිය යුතු හරියක් තියෙනවා. මෙතෙන් එනකම් වැඩුණා නම් මේ එක්තරා වටිනා වැඩිවීමක්. ප්‍රගුණතාවයක්. දැන් ඊළඟට කල්පනා කරලා බලන්න මෙහෙම. කය දැනෙන්න වෙලා තියෙනකොට දැනෙන්නේ මොනවද? දැන් කය දැනෙන්නේ නැති තත්ත්වෙටපත් වෙනවා පැය භාගයක් විතර මෙහෙම ඉන්නකොට. ඒතර දකින්න කය තියෙනකොට මොනවද වෙන්නේ? කය නැතුවම කොහොමද? ඒක මෙනෙහි කරලා බලන්න පුරුදු වෙන්න ඕනේ. කය තියෙනකොට කැක්කම හැදෙන හැටි. හිරි වැටෙන හැටි. දාහයක් එන හැටි කය නිසා දැවෙන හැටි ඔය ආදී වශයෙන් විවිධ ක්‍රමයන්ගෙන් ඒක වැටහෙන්න පටන් ගන්නවා ඇතිතෙන තියෙන දුක ඒ සංඥාවක්වත් යම් තැනක නැත්නම් ඒක නෑනේ ගොඩ නැගින්නේ ඒක දකින්න පුරුදු වෙන්න ඕනේ ඔය අනුසාරයෙන් තමයි දකින්නේ දැන් භාවනා කරගෙන යනකොට දකිනවා කය නැතුවා වගේ අවස්ථාවක් එතකොට ඒකෙන් අපි දැකිය යුත්තක් තියෙනවා. කයක් ඇතිසෙන ඇතෙන තිබෙන යම් 1000ක් ඇද්ද? කයක් නැතිසෙන ඒක නැහැ. මොකෙන්ද අත්දැකීම? භාවනාවේදී කයක් නැති ස්වභාවයටපත් වෙනවා. අන්න ඒක අත්දැකීම. ওই අත්දැකීම ප්‍රගුණ කරන්න ඕනේ. කයක් ඇතයි යම් තැනක වැටහෙනවා නම් ඒ කයත් එක්කලා තියෙන සම්බන්ධයෙන් කොච්චර දුකක් කරදරයක් විඳිනවද? ඉතින් යෝකේ නැති වෙන්න හේතුව වෙනස වෙන්න හේතුව මොකද? භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් කය තියෙන කය තියෙද්දි කය ගැන නොදැනී යනවා. කය නැතුවා වාගේ වැටහෙනවා. හැබැයි හිත හැඟවිලා නැහැ. කය කයක් නැති බව වැටහෙන හිත තියෙනවා. දැන් ඊළඟට කල්පනා කරලා බලන්න ඕනේ. යම් තැනක රූපේ තිබුණා නම් ඒ රූපය නිසා හටගන්න වේදනාව මෙතන නැහැ. ඒ රූප සංඥාවක් මෙතන නැහැ. ඒ රූපේ නිසා හටගන්නා වූ සැප දුක් උපේක්ෂා ආදියක් තිබුණා වින්දනයක් වේදනාවක් ඒකත් නැහැ. එනිසා මේ රූපය ක්‍රියාත්මක කරලා කරන යම්කිසි කටයුත්තක් තිබුණා එතරම් මේක විද්‍යාමාන වෙන්නේ නැහැ සංකාරات නැහැ. මන සංකාරද කාය සංකාර නැහැ. වචී සංකාරات දැන් මෙතන නැහැ. කය මුල් කරගෙන කරන වචී සංකාරය නොවැන්න කය නැහැ. දැයින්නේ අන්න ඊතර රූප වේදනා සංඥා සංකාර විඥාන. කය යන දැනීමක් තිබුණා නම් ඒ දැනීමත් මෙතන නැහැ. මෙන්න මේ தත්ත්වයටපත් වෙනවා. එනනම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ටික යම් තැනක නැත්නම් ඒ ටික නිසා හටගන්නා දුක එතන නෑනේ. මේක තමන්ගේ අත්දැකීමට එන්න ඕනේ. ඊට පස්සේ දකින්න ඕනේ. හොඳයි යම් තැනක රූපේ නැත්නම් රූපේ නිසා හටගන්න දුක් ගින්න එතෙන්ට එන්න පුළුවන්ද? මොනවද රූපේ නිසා තිබෙන ආදීනව? අන්න ඒක මෙනෙහි කරලා බලන්න ඕනේ. රූපයේ යමත් යම් තැනක රූපයයි යමක් සතර මහා භූතයන්ගෙන් ගොඩ නැගිලා තියෙනවා නම් ඒක පෝෂණය කරන්න ඕනේ. ඒක කැඩෙන බිඳින එක, කඩන බිඳින එකක් ඒ නිසා කැපෙනවා, කෙටෙනවා, කඩනවා, බිඳිනවා. මේක ආරක්ෂා කරන්න ඕනේ. ඒ රූපේ කියන එක ජරාවටපත් වෙන එකක්. ඒක හොදන්න පවිත්‍ර කරන්නත් ඕනේ. ඒකට බඩිකිනි වෙනවා, බඩිකින්න දැනෙනවා, පිපාසයට පිපාසය දැනෙනවා. බඩගින්නෙන් පෙළෙනවා පිපාසයෙන් පෙළෙනවා ලෙඩ රෝග වලින් පෙළෙනවා සීතලෙන් පෙළෙනවා උස්නේ පෙළෙනවා මේ එකක්වත් මෙතන නැහෙනි රූපේ නැති දෙනත් ඒවා නැහැ මෙන්න විදිහට ඇති තැන තියෙන ආදීනවත් ඒ රූපේ යම් තැනක නැත්නම් එතන තියෙන ආනිසංසත් ප්‍රගුණ කරලා බලන්න ඕන එන රූපේ නැති දෙන කොහොමද කියන අත්දැකීම භාවනාවෙන් ආවා තව රූපේ නැති වුණේ නැහැ නමුත් රූපේ නැති වුණාම තියෙන ස්වභාවය භාවනාවෙන් දැක්කා මෙන්න මේක ප්‍රයෝජනෙට ගන්න එහොමයි. රූපස්කන්ධයේ ඇතිතෙන තිබෙන්නා වූ දුක්ඛන්දරාව රූපස්කන්ධය යම් තැනක නැද්ද ඊතර නෑනේ. එහෙනම් මෙන්න මේ අත්දැකීමයි මට මෙතන ලැබෙන්නේ කියලා දකිනකොට අර මට දැන් තව කිසිම දෙයක් මේක හරියක් දැවුන්නේ නැහැ විශේෂයක් දැවුන්නේ නැහැ කියන එක නැති වෙලා විශේෂයක් දැයෙන බවටපත් වෙනවා. දහම් අවබෝධයේ රුකුලක් හම්බුනා මේ භාවනාවේ. ඒක දකිනවා. ඊට පස්සේ වේදනා සංඥා සංකාර විඥාන නාම ධර්ම. ඒවැ ස්වභාවයේ හිතන්න හැකියාව තියෙනවා. එහෙනම් නාමීත අවසානයක් වෙන දවසක් දැකලා මේ රූපය දැයින් නැතුව ගියා වාගේ. ඒකිනුත් මිදීමක් ආපුවාම තියෙන ස්වභාවය අත්දකින්න පුළුවන් කියලා. එකින් එකට එකින් එකට විග්‍රහ කරගෙන යනවා නාම ධර්මයන්ගේ අසාරත්වය. නාමයයි රූපයයි දෙකම යම් තැනක නැද්ද? එතන සලායතන නැති හැටි Taman දකිනවා. එතන ස්පර්ශ වේදනා තණ්හා නැති හැටි දකිනවා. උපාදාන භව නැති හැටි දකිනවා. ජාති නැති හැටි දකිනවා. එහෙනම් දුකෙන් නිදහස හේ ස්වභාවයෙන් ඉදි කියලා දකිනවා. නිවන අත්දකිනවා. නිවන අධ්‍යකර වැටෙන්නේ නැත්තේ ලෝකේ ආදීනවතාව වැටහිලා නැති හින්දා. ඉතින් මේක හොඳට ප්‍රගුණ වෙන්න ඕනේ. ලෝකේ ආදීනව දකින්න ප්‍රගුණ කරගන්න ඕනේ. ලෝකේ ආදීනව දකින්න හැරි ප්‍රගුණ කරගත්තාම මේ භාවනාවේ වටිනාකම පේන්න පටන් ගන්න එතකොට. එදා ඔක තේරුම් අරගන්න තේරුම් අරගෙන යලි යලි ওই ටික සීකලවලන්න ඒතර යථාර්ථයේ වැටහිලායි.